නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල්ලපු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහනත් සමග තමයි එකතු වෙලා මේ ධර්මය ඉගෙන ගන්නෙ. මේ විමානවත් වර්ණනාව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ්‍රාවකයන් වහන්සේලා විසින් වදාළ දහම් කරුණු එකතුව තිබෙන්නේ. නවාංග ශාස්ත්‍රූ ශාසනය තුළ ගාථා ධර්මයන්ට තමයි මේ විමානවත්ව අයිති වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සල්ලාම ලංකාවේ ජනී ජනයාට හුරු කරපු දහම් පරයයක් තමයි මේ විමානවත්තු පේතවත්තු. ඉතින් අද දවසේ මේ දහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ මාතර පදිංචි පින්වත් KS තිලිනී සෙව්වන්දි මහත්මිය විසින් මිය පරලෝකීය බුද්ධිකා අලහකෝන් මෑණියන්ට පින් පිණිසත් ඒ වගේම කොරෝනා වසංගතයේ මේ ලක්දෙරණෙනුත් ලෝකේනුත් තුරම්ම වෙලා මේ ලෝක සත්වයාට සියලු රැකවරණේ ආශිර්වාදයේ සැනසෙල්ල සැලසේවා කියන අදහසින් තමයි මේ පින රැස් කරගන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පින්වතුන් බොහෝ පින් රැස් කරගන්නවා මේ ධර්ම දානේ දීලා මේ ධර්මය අහන්ට සලස්වලා බුදු කෙනෙක්ගේ ධර්මයේ බුද්ධ ශාසනයේ ධර්මය අන් අයට අහන්න සලස්වනවා කියන එක සුළුපටු පිනක් කියලා හිතන්න එපා. අනන්ත අප්‍රමාණ පින් සැලසෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න. එතකොට දෙව්ලොව පිණිස පවතින මාවත බුදුරජාණන් වහන්සේ විසින් වදාලා නොයෙක් ආකාරයෙන් සමස්තයක් වශයෙන් ගත්තොත් එක්කෝ කාය සුචරිතයක් වචී සුචරිත මනෝ සුචරිත කයින් සිතෙන් කයින් වචනයෙන් වෙන යහපත් දේවල් දන් දීම ඊළඟට ආර්යයන් වහන්සේලාට කරන සත්කාර සම්මාන සම්මා දිට්ඨිය මේ ආදී දේවල් මුල් වෙනවා දෙව්ලෝ ඉපදීම පිණිස සෑම මේ විස්තරයකම දෙව්ලෝ යන යම්කිසි හේතුවක් තියෙනවා ඊළඟ කාරණාව තමයි මේ දෙවිවරුන්ගේ තියෙන විශේෂත්වය ඒ දෙවිවරු ඉතාමත් ඒ මනුස්සලෝකෙදින් පින කරන කරන කාලේ සතුටින්ම පින් කරලා. අපිට මෙතෙක් හම්බුනේ ගොඩාක් දුෂ්කරතා මැද පින් කරපු අය. මහා පෝසත්ව බහුභෝග තිබිලා ගොඩාක් පින් කරපු අයට වැඩිය අපිට මොන ගැහුනේ අසරණව කරදර පිට පින් කරපු අය. සමහර අයට පිනක් කරලා ජීවිතෙත් නැති වෙලා. ඒ වගේ නමුත් හිත අසතුටු කරගෙන නැහැ. එතකොට අදත් අපිට ඒ වාගේ විස්තර දැනගන්න ලැබෙනවා. දානං සග්ගස්ස සෝපානං දන් දීම කියන එක සුගතියට හිණිමඟක් වගේ මාවතක් කියලා බොහෝ දෙනාගේ බොහෝ දෙනා නිතර කතා කරන දහම් පාඩයක් ඒක දන් දීම කියන එක හරිය උපකාරයි. ඒ වගේම තමයි මේ මේ හැම දහම් කතාවකම ඒ දිවුරුන්ගේ තියෙනවා හරි ඒ මිනිස් ජීවිතේ සංසිඳිච්ච චරිත. හරි ආවේගකාරී එහෙම චරිත නෙවෙයි. දැන් බලන්න අදත් තියෙනවා මේ එක්තරා දේව විමානයක් මොගලන් මහරහතන් වහන්සේ තමයි මේ දේව විමානය දැක්කේ. මීට කලින් අපි කතා කළා නාවා නාවා විමාන කියලා. ඒ කියන්නේ ඒ දිව්‍ය විමානයේ තියෙන පොකුණක් මැද එවැනි විමානවත්තු තුනක් තියෙනවා. ඒ එක දිව්‍යාංගනාවක් කරලා තියෙන්නේ පිපාසෙන් හිටපු සංඝයා ලිඳ ළඟට වැඩියට පස්සේ පැම් පූජා කළා. අනිත් දෙවෙනි විමානයේ හිටපු දෙව්දුව කරලා තියෙන්නේ පිපාසෙන් හිටපු ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වඩම්මලා පැන් ටිකක් පූජා කළා. තුන්වෙනි නාවා විමානවත්වයේ තියෙන්නේ තූන ගමේ බුදුරජාන් වහන්සේ ප්‍රධාන සංඝයාට දන් මේ පෑම් පූජා කරපු දාසියා ඈ බුදුරජාන් වහන්සේට දන් දුන්නා කියලා ඒ බමුණාගෙන් ගෙදර බ්‍රාහ්මණයාගෙන් ගුටි කාලා මැරුණා. නමුත් ඈ තුල කොච්චර ඉවසීමක් සංසිඳීමක් තිබ්බද? ඇය ගිහිල්ලා ඉපදුනේ දෙව්ලොව. ඇය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් වුණා. දැක්කද මනුස්ස ලෝකේ කරපු කර්ම ඒ යහපත් දේවල් වල විපාක දිව්‍ය ලෝකයේදී විපාක දෙන හැටි. ඉතින් ඒ නිසා අද දවසේ තියෙන්නේ හරි ලස්සනයි පහම් පූජාවේ ආනිසංස. එතකොට මේක සිද්ධ වුණේ මෙහෙමයි. ඒ තමයි පින්වත්නි මේ පෝය දවසක මිනිස්සු ඔක්කොම ගිහිල්ලා පෝය දවසේ විහිරි හවස් කාලේ ඉස්සර ඉතින් සිල් අරන් උදේ ඉඳලා ඇඳෑ වෙනකල්ම විහිරි ඉන්නවා කියලා නෑ බුද්ධ කාලේ. බුද්ධ කාලේ උදේම උපෝසතිය සමාදන් වෙලා වැඩ කටයුතු නවත්තලා එදාට බණ භාවනා කරගෙන ගෙදර ඉඳලා හවස් කාලේ මල් පහන් අරගෙන විහෙරට යනවා. ගිහිල්ලා සංඝයාගෙන් බණ දහම් අහලා හවස් වෙලා හිමීට ගෙදෙට්ට ඇවිල්ලා පහෝදා එළි වෙනකල් උපෝසථය ආරක්ෂා කරනවා බුද්ධ කාලේ. එතකොට ඔහොම මිනිස්සු ටිකක් වෙහෙරට ගිහිල්ලා හවස් කාලේ බණ ඇහුවා. බණ අහලා එන්න හදනකොට එක උපාසිකාවක් දැක්කා. වෙහිරේ කොතනකවත් පහන් දැල්වලා නැහැ. එතකොට මේ වෙහෙරට ඇතුල් වෙන තැනම දන්සභා මණ්ඩපේ තියෙන්නේ. එතකොට දන්සභා මණ්ඩපෙත් නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඈ ඉක්මනට පණිවිඩයක් යවලා gederin තෙලුයි තිරා ආදී ගෙනල්ලා පහන් දැල්ලුවා. පහනක් දැල්වලා එතකොට දන් සභා මණ්ඩපෙත් ඉස්සරහ තියෙන පහන දැල්ලුවා. දැන් ඒකෙන් තමයි මුළු දන් සභා මණ්ඩපෙම එළිය වැටෙන්නේ. ඉතින් සංඝයා හවස් කාලේ දන් සභා මණ්ඩපයට වඩිනවා දැක්කා. ඈට පුදුම සතුටුයි. අර සංඝයා දහම් සාකච්ඡා කරන්නේ ඔක්කොම කරන්නේ අර ඈ දැල්ලපු පහන් එළියෙන්. ඉතින් ඈට පුදුම සන්තෝසයි. ඊට පස්සේ පස්සේ කාලෙක කලුරිය කළා යම් රෝගයකින් දෙව්ලොව තෞතිසා දිව්‍ය ලෝක ඉපදුනා. ඇගේ විමානයේ නම ජෝති රස විමානය. පහන් ආලෝකයක් පුදලා. ඊට පස්සේ මුගලම් මහරහතන් වහන්සේ තමයි දෙව්ලොව වැඩියේ. මුගලම් මහරහතන් වහන්සේ දැක්කා මේ පහන් මේ අර දිව්‍යාංගනාව ඉන්නවා. ඉතින් ඒ දිව්‍යාංගනාවෙන් අහනවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපින් බැබලි බැබලි ඉන්නේ හැම දිසාවම බබලන ඖෂධී තාරකාවක් වගේ. ඇත්තටම මේ වගේ ලස්සනක් මොන පිනකින්ද? මෙච්චර ප්‍රිය උපදවන සැප සම්පත් මොන පිනකින්ද ලැබුණේ? ඔබගේ ශරීරයෙන් එලියක් විහිදෙනවා හරිම නිර්මල පැහැදිලි. මොකද්ද ඔය තරම් බබලන පින? ඒ වගේම සියලු අංගපසංගින් ශරීරේනොත් රැස් විහිදෙනවා. ඒතර දෙවිවරුන්ගේ ස්වභාවය බලන්න ඊට පස්සේ කියනවා දෙව්දුව මනුස්ස ලෝකයක ඉන්න කාලේ මොකද්ද කළේ ඔච්චරම මේ ආනුභව සම්පන්න වෙන්න මහා පිනක් කරලා තියෙනවා නේද ඊට පස්සේ මුගල අමහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නෙට දෙව්දුව උත්තර දෙනවා මං අතීත ජීවිතයේ මිනිස් ලෝකයේ මනුස්ස දුවක් කියලා හිටියා ඊට පස්සේ මහා ඝන අන්ධකාරයක් තිබුණා පහන් ආලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක් ඉතින් මං ඒ පහන් ආලෝකය ලබා දුන්නා දැන් බලන්න ආලෝක පූජාවේ ආනිසංස ආලෝක පූජාවේ ආනිසංස කවුරු හරි කෙනෙක් ඝන අන්ධකාරයේ පවතින විට පහන් ආලෝකයේ අත්‍යවශ්‍ය වන විට ඒ වෙලාවට පහන් පූජා කරනවා නම් ආන් ඒ කෙනාට ජෝති රස කියන දිව්‍ය විමාන ඉපදෙන්න පුළුවන්. ඒ විමානේ ගොඩාක් ලස්සන මල් වර්ග තියෙනවා. සුදු නෙළුම් වර්ග තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසා. මගේ ශරීරයෙන් එළිය විහිදෙන්නේ ඒ පින නිසා. මගේ සියලු අංගපසංගින් එළිය විහිදෙන්නේ ඒ පින නිසා. මහානුභාව සම්පන්න ස්වාමීන් වහන්සේ මං ඕක තමයි කො මනුස්ස ලෝකේ කරගත්තේ පහනක් පූජා කරපු එක. දැන් බලන්න එයාට ඒ දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්තිය සලසා දුන්නානේ. කොච්චර සතුටින් මේ ඇයි පින සීකර කර ඉන්න ඇතිද. දුට අද කාලේ මිනිස්සු කොච්චර පහන් පූජා කරලා තියනවද? කොච්චර ආලෝක විදුලි ආලෝක කොච්චර පූජා කරලා තියනවද? සතුටු වෙන්න ඕනේ ඒවා ගැන. හිත හිතා සතුටු වෙන්න ඕන. නමුත් මෙච්චර මිනිස්සුන්ට පින් තියෙද්දි අද කාලේ මිනිස්සු පසුතැවෙන ඒවා කරන්නේ. ඒ කියන්නේ හිතන්නේ මොකාක් හරි වැරදිච්ච දෙයක්, මොකාක් හරි සීලයක් කැඩිච්ච එකක්, කවුරු හරි කියපු එකක් හිත රිදෙන දෙයක් මොකක් හරි දුකක් හිත හිතා ඉන්නවා අච්චර පින්තියෙද්දි. ඒ අසනීපේ මෙයාලට තිබ්බේ නැහැ. මෙයාලත් පින් කළා, ඔයාලත් පින් කළා. එතන මෙයාලා ඒ හිත සතුරෙන් ඉඳලා දිවලෝ ගියා. දැන් අද කාලේ ඉන්නයිට අසනීපයක් තියෙනවා. ඒ තමයි කොච්චර යහපත් හොඳ දේවල් Tamanගෙන් වුණත් Tamanට වැරදිච්ච තැනක් අල්ලගෙන මොකක් හරි දුක් වෙවි ඉන්නවා. අසතුටු වෙවි ඉන්නවා. පසුතැවි දැවි ඉන්නවා. එතකොට මේ දුක්ඛ දෝමනස්සේ තියෙන අයට දෙව්ලොව සම්පත්තියට බාධායි. ඉතින් ඒ නිසා මේ පහම් පූජා. ඉතින් මේ පහම් පූජාවේ ආනිසංස බලනකොට පින්වතුනි ඉස්සර බුදුරජාණන් වහන්සේ වනයේ වැඩි වෙලාවක මීට කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා මානවකෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පහනක් දැල්ලුවා. හරි සතුටුයි මෙයාට. බුදුරජාණන් වහන්සේ නිරෝධ සමපත්තෙන් වැඩෙන්නේ. ආය තිරේ පාත් මේ තෙල් ඉවරෙනට තිර දාලා ආය පහන පත්තු කළා. දවස් 7ක් බුදුරජාණන් වහන්සේට පහන් පූජාව සිද්ධ කළා. ඒ පිනෙන් තමයි අපේ බුද්ධ ශාසනයේ දිවසින් අග්‍ර කෙනා බවට පත් වුනේ. පහන් පූජාවේ ආනිසංස තමයි ඇස් ලැබෙනවා. පුණ්‍ය විපාකයක් විදිහට දිවස් ලැබෙනවා. පහන් පූජාවේ ආනිසංස. ඊට පස්සේ ඉස්සර බුදුරජාණන් වහන්සේගේ ස්තූපේ වටා පහනක් අරන් රෑ එළි වෙනකල් සක්මන් කළා තිනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ සංසාරේ. ඒ පිනට තමයි මේ බුද්ධ ශාසනයේ දිවැසලාභින් අතර අග්‍ර වුණේ. දිවැසලාභින් අතර අග්‍ර භික්ෂුණියක් ඉන්නවා. ඒ භික්ෂුණීන් වහන්සේ සංසාරය කළා තියෙන්නේ මහිතේ සකුලා කියලා නම. ඒ භික්ෂුණීන් වහන්සේ සංසාරය කළා තියෙන පින තමයි පහම් පූජාව. එයින් තමයි දිවැස ලැබුණේ. එච්චර විපාකයි. පින්වතුනි අතීත කාලේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම පබස්සර. ඒ පබස්සර බුදුරජාණන් වහන්සේ කාලේ දිවා රාත්‍රී කියලා දෙකක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාල දවල්ම විතරයි. මිනිස්සු දිවා රාත්‍රී හඳුනාගන්නේ උදේට නෙළුම් පිපෙනවා, හවසට පර වෙනවා. හවසට කුමුදු මල් පිපෙනවා, උදේට පර වෙනවා. මල් පිපෙන එකෙන් තමයි දිවා රාත්‍රී හඳුනාගෙන මිනිස්සු නිදාගන්නේ. නැත්නම් මුළු මේ පෘථුවියේම ආලෝකයක් පැතිරිලා තිබ්බා පබස්සර බුදුරජාන් වහන්සේ නිසා. අපි අනිත් සෑම බුදුරජාන් වහන්සේ නමක්ම ඒ බුදුරජාන් වහන්සේගේ කැමැත්ත අනුවයි ශරීරයෙන් රැස් විහිදෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ රැස්මාලාව විහිදීම හිතෙන් අයින් කරපු ගම ශරීරයෙන් එහෙම එකපාරම රැස් විහිදි විහිදි යන්නේ නැහැ. පබස්සර බුදුරජාණන් වහන්සේගේ ඒක වළක්වන්න බෑ. පබස්සර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නිකම්ම රැස් විහිදෙනවා. ඒකට හේතුව තමයි කියනවා අතීතයේ මේ චෛත්‍යයක් චෛත්‍යයකට පහනක් අරන් රෑ පැදගුණු කළා. ඒ පැදගුණු කරනකොට කරනකොට ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ පහන් ගොඩාක් අරන් අතින් මේ පැදගුණු කළා. ඒත් ප්‍රීතියම උපදිනවා. ඊට පස්සේ හිසේ පහනක් තියාගෙන සෑය පැදගුණු කළා. ඒත් ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ ඇඟ හැමදැනම රෙදි වෙලාගෙන ඇඟේ තෙල් හලාගෙන මගේ මුළු ජීවිතයේම සෑයට පහනක් වේවා කියලා ශරීරයට ගිනි තියාගෙන. මේක මේ අතීතයේ වෙච්ච දෙයක්. ඊටාම කල්ප ලක්ෂ ගානකට කලින් අසංකීය ගානකට කලින් වෙච්ච දෙයක් මේ කියන්නේ. ඊට පස්සේ මුළු ශරීරයේම ගිනිගෙන පහනක් වගේ සෑය පැදගුණු කරලා තියෙනවා. එළි වෙනකොට මුළු ශරීරයම ගිනි අරන් රෝම කූපයකටවත් හානියක් වෙලා නැහැ රිදි ටික විතරයි ගිනි අරන් තියෙන්නේ. ඒ සද්ධාවට. ඉතින් ඒ මේ විශේෂ අමුතු සහගත පුදුම සහගත පින කරපු නිසා පදුම පබස්සර බුදුරජාණන් වහන්සේ සම්බුදු වනාට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සගේ ශරීරයෙන් ලෝක ධාතව පුරාම රශ්මියක් වීදිලා ගිහිල්ලා තියෙනවා. මේ බලන්න පින්වල එක එක විපාක. ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිත කතා තියෙන අපදානී තියෙනවා. එක අපදානයක් එක පහනක් පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ ආදාහන චිතකයට පහනක් පූජා කළා. ඒ පහන එයා විටින් විට බල්ලා තිනු එළි වෙනකල්මපත් වෙලා. ඉතින් ඒකේ විපාක විදිහට එයා ඒ සන්තෝෂෙන් තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඒ මුළු ඒක දීප කියලා. ඒ පහනේම බැලූත් ඒක මහාන එකම පහන් යායක්. හැම දැනම පහන් දැල් වෙනවා. ඒ විමානි කියලා තියෙන ඒක දීප විමානි කියලා. ඊට දැන් වෙන දෙවි කෙනෙක් ඒ විමානය පහළනොත් අර පහන් නැහැ. ඒක පිනටයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ශරීරයෙන් සූර්යාලෝකය වගේ විශාල රශ්මියක් විහිදිලා තියෙනවා. මේ චිතකයට පහනක් දැල්වලා. ඒ වගේම පවුරු පර්වත ගල් විනිවිද හාත්පස යොදුන් 100ක් දුර පේනවා. නිකන් සාමාන්‍ය මස් ඇසට කිලෝමීටර් 1000ක් පේනවා. අඳුරක් නැහැ. පහම් පූජාව ආනිසංස. ඊළඟට 77 වරක් දෙව්ලොව ඉපදිලා තියෙනවා. 31 වාරයක් සක්දෙවිඳු වෙලා ඉපදිලා තියෙනවා. 28 වාරයක් සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ ඇස්පිය හෙලලා නැහැ. එච්චර එච්චරේ පහම් පූජාවේ ආනිසංස. ඊට පස්සේ මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අරහත්වයට පත් වෙලා තියෙනවා අප්‍රමාණ දිව්‍ය ඥාන දිව්‍ය ඇසක් පහළ වෙලා තියෙනවා. මේ ඔක්කොම පහම් පූජාවේ ආනිසංස. තව තියෙනවා පංචදීපිය පහම් පහම් පහක් පූජා කරපු ස්වාමීන් වහන්සේ නමක් ගැන අතීතයේ පදුමුතර බුදුරජාන් වහන්සේගේ බෝධිය වටා පහම් පූජා කරලා තියෙනවා. දිව්‍ය හෝ මනුස්ස ලෝකෙ ඉපදෙද්දී අහසේ දඬුවට පහන්. ඒ කියන්නේ එයා දිව්‍ය හෝ මනුස්ස ලෝකේ ඉපදෙද්දී කවදාවත් අඳුරක් නැහැ හැම වෙලාවෙම ආලෝකයම පහළ වෙලා තියෙනවා. රාත්‍රියකවත් අඳුරකට වැටිලා නැහැ. ඊට පස්සේ තියෙනවා යොදුන් 100ක් දුර මසැසින් බලන්න පුළුවන්. ඊළඟට සක්විති රජ වෙලා දෙව්ලොව ඉපදිලා අවසාන ජීවිතේ අරහත්ත්වයට පත් වෙලා තිනවා. මේ ඔක්කොම පහම් පූජාවේ ආනිසංස. සාමාන්‍යයෙන් පහම් පූජාව තියෙන්නේ හොඳ ඇස් ලැබීම පිණිස තමයි. සාමාන්‍යයෙන් ඇස් දුර්වල අය ඊළඟට ඇස් රෝග පිණිස බෝධි පූජාවල් කරන අය අනිවාර්යෙන් කළ යුතු පූජාවක් තමයි පහම් පූජාව. ඊළඟට විශේෂයෙන් කණ්ණාඩි දාන අය ගොඩ ඉන්නවනේ දැන්. අනිවාර්යෙන් ඒ අය නිතර පූජා කරන්න මේ විශේෂ පූජාවක් විදිහට පහම් පූජාව. ඇස් රෝග හටගන්නේ. ඇස් රෝග හටගන්නේ නැති විදිහේ ආමිෂ පූජාවක් තමයි පහම් පූජාව. ඒ වගේම තමයි ඇස් රෝග හටගන්නේ නැති විදිහේ බලවත් වෙනක් තමයි සිල්වතුන් ගුණවතුන් විහෙර විහාර බෝධි ස්තූප දැකලා සන්තෝෂ වෙන එක. ආර්යයන් වහන්සේලා දැකලා සතුටු වෙන ඇස්වලට ඇස් රෝග හටගන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ පින්කම් තියෙනවා. ඊළඟට සමහර අපිට මුණ ගැහිලා තියෙනවා සමහර අයගේ මිනිසුන්ගේ ජීවිතවල ඉන්න ප්‍රේතයෝ තද අන්ධකාරේ අගක් මුලක් ආතක් පාතක් නැතු ඉන්න පෙරේතයින්නෝ තද අන්දකාරී. ඒවාගේ ප්‍රේතයන්ට පින්දීමේදී ආලෝක පූජාවල් කල්ලා පින්දුන්නොත් එහෙම ඒ ප්‍රේතයාට ඒ අන්ධකාරය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ පහම් පූජාව ඒ වගේ දෙයක් එච්චර ආනිසංස තියෙන දෙයක්. ඉතින් බලන්න එක එක පින්කම් වලට තියෙන ආනිසංස. දැන් බලන්න අර එක පහනක් පූජා කළා කල්ප ලක්ෂයක් සුගතියේම ඉපදිලා තියෙනවනේ. ඒ වගේ දැන් මේ දෙව්දුව එක පහනක් පූජා කළා ඊළඟ ජීවිතේ දෙව්ලොව ගිහිලා ගිහිල්ලා ඒකෙනේ කතා කරන්නේ සමහරට මේ ආයුෂ විරුණම ආය දෙවියන් අතර. මේ ආයුෂ විරුණම ආය දෙවියන් අතර. මොකද්ද කළා තියෙන පින එක පහනක් පූජා කළා. එච්චර ආනිසංස හේතුව බුදුරජාණන් වහන්සේ සංඝයා මේ බුද්ධ ශාසනයේ සරු කෙතක් නිසා ඒක නිසා පුංචි දෙයක් කළොත් අප්‍රමාණ පින් සැලසෙනවා. ඊළඟට මෙයාලගේ ජීවිතයේ තියෙන විශේෂ දේ තමයි අර මම මුලින් කිව්වා වගේ පසුතැවිලි වෙන්නේ. හඬලා වැළපිලා වෙන දුක් වෙන වැරදිච්ච ඒවා එහෙම හිත හිතා ඉන්නේ. එයාලා ඒ කරපු පිනම කුසලයේම සිහි කරගෙන ඉන්නවා. හරි සතුටින් ඉන්නවා. ඉතින් ඒ නිසානේ ඉද නන්දති, පෙච්ච නන්දති, කතපුඤ්ඤෝ උභහත්ත නන්දති පුඤ්ඤම් මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ මේ ලෝකේ සන්තෝෂෙන් එනවා පින් කරපු අය. පරලෝකේ සතුටු වෙනවා. ගොඩාක් සතුටු වෙන්නේ පරලෝකේ ගිහිල්ලා. මම පින් කළා කියලා හරියට සතුටු වෙනවා. ඉතින් සුගතිය ගිහිල්ලා අප්‍රමාණ සැපයටපත් වෙනවා. ඒ නිසා ඔබ කළ පින් ඔබ කළ කුසල් නිතර සිහි කරලා සතුටෙන් ඉන්න. ඊළඟ පුණ්‍ය කර්මයක් හරි පුදුම සහගත දෙයක්. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදේ කාලේ මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලනකොට බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදීන් ගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේ දැක්ක රජගහ නුවර එක්තරා ගමක එක්තරා ගැබිනි මාතාවක් ඉන්නවා ඈ අද දවසේ මැරෙනවා මැරිලා උපදින්නේ නිරේ එතකොට බුදුරජාණන් වහන්සේට මහා කරුණා ඇසට පේනවා අද දවසේ මැරෙන අයත් පේනවා අද දවසේ මැරෙන අය ගිහිලා උපදින තැනත් පේනවා. අද දවසේ ධර්මය අවබෝධ කරන අය පිහිට වෙන අය ඒ ඔක්කොම බුදුරජාන් වහන්සේගේ මහා කරුණාවට පේනවා ඒක විශේෂ ඥානයක්. ඒ ඥාණයට කියනවා මහා කරුණා සමාපත්තිය ඥානය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්නේ සවැත් නුවර වැඩ ඉන්නේ ඈ ඉන්නේ රජගහනුවර. මේ අතිශයින් දුරයි මේ රාජධානි දෙක. ඊර්වස බුදුරජාණන් වහන්සේ එදා උදේ සිවුරු පොරවාගෙන පාත්‍රය රැගෙන දෙවුරන් වෙහෙරෙන් අතුරු දහන් වුණා. රජගහ නුවර ඈ ඉන්න ගමේ වීදියේ පහළ වුණා. පහළ වෙලා අර ගෙදර දොරටුව ළඟින් ඇතුල් වුණා. ඇතුල් වුණාට පස්සේ ඒ මොකද බුදුරජාණන් වහන්සේ මෑගේ දැක්කා මෑ අද මැරිලා නිරේ යන්න ගියාට මෑගේ හිතේ චිත්ත ප්‍රසාදයක් උපදින ස්වභාවය තියෙනවා. පැහැදෙන ස්වභාවය තියෙනවා. ඒ නිසා ඒක උපද්දවන්න පුළුවන්. බලන්න ඊයේ බුදුරජාණන් වහන්සේ වැඩියේ නෑ. අද වැඩියේ. හේතුව සමහර අයට කර්මානුරූපෝ ඒ චිත්ත ප්‍රසාදේ උපදින්නේ මරණයේ මොහොතේ. පුදුම සහගත දේ ඒකයි. ඒතකොට ඔබ හිතනද දැන් සමහර අය හිතන්න පුළුවන් පෞගිය කාලේ කලබලාසේ සතර අපාය ගැන කියන්න ගියා. එතකොට මේ බය වෙලා ඉන්න අතරේ මොන අපායක් ගැන කියනවද කියලා. නමුත් සමහර අයට බය තැති ගැනීම උපදිච්ච වෙලාවේ තමයි සතර අපාය බය කියන එක තේරෙන්නේ. මරණයේ බය, සසර බය, උපදින්න තියෙන බය ඒක තේරෙන්නේ කරදරයකටපත් වෙන්න ඕන. දැන් අර බලන්නකෝ රාජ කපිලවස්තුවේ අර අතපය කපපු කන්‍යාවියෝ 500 ශාක්‍ය කුලේ විඩුඩබ කුමාරයා. එතකොට බුදුරජාන් වහන්සේට තිබ්බනේ මේ ශාක්‍ය කුමාරිකාවන් ඊට කලින් බණ කියන්න. එහෙම බණ දේශනා කළේ නෑ. අතපය කපල එක මස් ගොඩක් විදිහට දාලා තියෙන වෙලාවේ තමයි මේ භික්ෂුන් වහන්සේ නමක් දහම් දෙසුවේ. එතකොට තමයි අවබෝධ වුනේ. ඒ නිසා සමහර අයට ධර්මය අවබෝධ කරගන්න හොඳ බැට ටිකක් කන්න ඕන. නොන්දට බැට කන්න ඕන. එතකොට තමයි යාන්තම් මේ ධර්මයේ පිහිට තේරෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කරදරාස්සේ නමුත් මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් දැන් බලන්න මේ වෙලාවේ අද මරණය ඈගේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පින්ඩ පාත වැඩි ඈ ඒ වෙලාවේ තල වේලා වෙලා හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් පුදුම පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ ඒ තල ටික තල ටිකක් අර වේලපු තල ටිකක් මරන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. වැන්දා හරි සතුටින් හිටියා. අනේ මේ දෙවියන් බඹුන් වඳින රජවරු පවා වඳින ලෝකයේ ප්‍රසිද්ධ වෙලා ඉන්න ඒ සුන්දර ශ්‍රමණයන් වහන්සේ රජගහ නුවර වැඩිලා මං ජීවිතේ හිතුවේ නෑ ඒ උත්මයාව දැක ගන්න ලැබෙයි කියලා අනේ අපේ ගෙදරට දානෙට වැඩියනේ මට ඉතින් තිබ්බේ තලනේ මං ඉතින්කෝ ඒව හරි පූජා කළානේ කියලා සන්තෝෂයෙන් හිටියා. ඊට පස්සේ එදා හවස් කාලේ ඈ ගර්භණී මාතාවක් එහෙම්ම මැරුණා. ඉතින් මැරිලා ගිහිල්ලා තමයි මේ දෙව්ලොව ඉපදුනේ තවුතිසාවේ. හිටියේ කොහේ යන්නද? නිරේ යන්න. දැක්කද බුදු කෙනෙකුට දානේ පූජා කිරීම වන්දනා කිරීම ආනිසංසෙයි. ඉතින් මුගලම් මහරහතන් වහන්සේ තමයි මේ දිව්‍යමානේ දැක්කේ. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලමින් ඉන්නේ හැම දිසාවම බබලන ඖෂධි තාරකාවක් වගේ. ඖෂධි තාරකාවකින් ඉරබටු තරුව වගේ විශාල ආලෝකයේ විහිදෙන හැම කෙනාටම පේනවා කියන එක. ඇත්තෙන්ම මෙවැනි ලස්සනක් කොහොමද ලැබුණේ? මිච්ඡර ප්‍රිය උපදවන දිව්‍ය සැප. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ මේ කාරණාව අහනකොට කියනවා අතීතයේ මම මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් කියලා හිටියා. ඉතින් මට බුදුරජාණන් වහන්සේව දැක ගන්න ලැබුණා. උන්වහන්සේ කැළඹිලා නැහැ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරවයි. දම්පැන් ලැබීමට සුදුසු බුදුරජාණන් වහන්සේ ගැන මම පැහැදීමෙන්මයි හිටියේ. දානෙට පූජා කරගන්න මොකවත් තිබුණේ නැති වුණත් මං අකමැත්තේ නමුත් මම මේ දෑතින් තලදෝතක් පූජා කළා. ඒ කියන්නේ එයාට පූජා කරන්න වෙන දෙයක් තිබ්බේම නැහැ. හොඳයිද නැද්ද දන්නෙත් නෑ තල ටිකක් අහුවෙන් පූජා කරන එක. ඉතින් පූජා කළා. ඒ පිනෙන් තමයි මට මෙච්චර දිව්‍ය සැපක් ලැබුණේ කියනවා. ඉතින් ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ ඈට දහම් දෙසුවා. ඈට ගෞතම සාසනේ ධර්මයේ පිහිට සැලසුණා. කොච්චර ආනිසංසයක්ද කියලා බලන්න. කොච්චර ආනිසංසයක්ද කියලා බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ මුගලන් මහරහතන් වහන්සේ ඇයට දහන් මේ දේශනා කරද්දී ඇයි ධර්මයේ පිහිට සලසා ගත්තා. බලන්න මනුස්ස ලෝකේ බුදුරජාන් වහන්සේ ඇයට දහන් දෙසන්ට ගියේ නැහැ. ඒ කියන්නේ ඇයට හැකියාව තියෙන්නේ හිත පහදවා ගන්න විතරයි. අන්න ඕක කාරණාව හොඳට සත්පුරුෂයන්ට තේරෙන නිසා තමයි මහමෙවුනාවේ වුණත් ධර්මයක් දේශනා කරනවා ස්තූප තියෙනවා බෝධි තියෙනවා විහාර තියෙනවා සමහර අයට බණ අහලාම ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ අයට පිට සලසා ගන්න පුණ්‍ය සංස්කාර නැහැ. ඒ අයට චෛත්‍ය පූජා, බෝධි පූජා, විහාර පූජා එහෙම තමයි එක එක්කෙනාට හරියන්නේ. ඉතින් මහා මෙවුනාව කියලා කියනකොට ඒ හැම සංස්කාරයක්ම තියෙන ඕනම කෙනෙකුට දහමේ පිහිට සලසා ගන්න පුළුවන් විදිහේ පරිසරයක් තියෙනවා. මේ ඇත්ත කතාව කියන්නේ. ඉතින් චෛත්‍ය වඳින්න පුළුවන්, බෝධි වඳින්න පුළුවන්, විහාර වඳින්න පුළුවන්, දම්පැම් පූජා කරන්න පුළුවන්, විහෙර විහාර හදන්න පුළුවන්, බණ දහම් ඉගෙන ගන්න පුළුවන්, පොත්පත් කියවන්න පුළුවන්. ඊළඟට භාවනා තියෙන මේ වැඩසටහන් තියෙනවා ඒවට සහභාගී වෙන්න පුළුවන් සති භාවනා තියෙනවා පැවිදි බව තියෙනවා ඊළඟට මේ ධර්මයේ දේශනා කරන්න අවස්ථාව තියෙනවා භාවනාව පුරුදු කරන්න අවස්ථාව තියෙනවා කොච්චර මේ බුද්ධ ශාසනයෙන් පිහිට ගන්න සුන්දර තැනක් විදිහට තියෙනවද ඉතින් ඒ නිසා ඒවා සත්පුරුෂයෝ තමයි ලෝකෙට දායාද කළේ ඉතින් එක එක්කෙනාට පුළුවන් දේවල් ඉතින් ඒ නිසා පින්වතුනි ඔන්න ඔය වාගේ විමාන වස්තුත් තියෙනවා. ඊළඟට තියෙන දිව්‍ය විමානේ මේ මේකනම් හරි යගෙයි. ඒ තමයි මේ විමානේ හරිම ලස්සනයි. ලස්සන මල් පිරිලා තියෙනවා. හරි රූප සෝභා ඇති දිව්වරුන් දිව්‍යාංගනාවන් නිතරම ගැවසෙනවා. කොස්වහලීනියන් දිව්‍ය මොනරුන් දිව්‍ය හංසයන් පිරිලා ඉන්නවා. කෝකිලයන්ගේ මඳුර වූ හඬ හැමතැනම පැතිරෙනවා. දිව්‍ය ලෝකෙත් සත්ව සිව්පාව ඉන්නවා. හැබැයි මේ අය කර්මානුරූපවයි. කර්මානුරූපව කියන්නේ අපාය විස්තර ඉගෙන ගන්නකොට දැක්ක නේද? ඒ ගිජු ලිහිනියෝ උකුස්සෝ ඒ කෙනාගේ පාපයට අනුවනේ හැදෙන්නේ. ඒ වගේ තමයි මෙතන මේ දිව්‍ය විමානේ ඒ දිව්‍ය සත්තු ඇහැට ප්‍රියෝපදවන කනට මීරි හඬ ගෙනත් දෙන සුන්දර දර්ශනයක් පවතින ඒ සතා සිව්පාවා ඒ දිව්‍ය විමානයේ ඉන්න කෙනාගේ පිනට පහළ වෙන්නේ. ඒතකොට මේ දෙවියා මේ විමානයෙන් චුත වෙච්ච ගමන් මේ ඔක්කොම අතුරුදහන් වෙනවා. ඉතින් කියනවා දැන් ওই කියන්නේ සමහරවට තාත්තා ඉදින් මේ ගෙදර පුදුම ලස්සනට තිබ්බා. තාත්තා නැති වුණත් හරි මේ ගෙදර පාළු වෙලා ගියා. ඒකේ හේතුව තමයි තාත්තාගේ පිනට තමයි මේ ගෙදර පිරිලා සතුටෙන් එළියට තිබ්බේ. ඒ පින තියෙන කෙනා නැති වෙච්ච ගමන් ආයෙ මූසල වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ පින්වල ස්වභාවය ඊට පස්සේ තියෙනවා පින්වත් දෙව්ද ඔබ මහානුභාව සම්පන්නයි. එක එක විදිහේ ස්වરૂප ඇති 이르දි ප්‍රාතිහාර්ය දක්වනවා. එයාට ගොඩාක් 이르දි තියෙනවා. ඊට පස්සේ දිව්‍ය අප්සරාවන් නටනවා, ගී කියනවා, සතුටු වෙනවා. මහානුභාව සම්පන්න දෙව්දුව ඔබ මහා 이르දිමත් කෙනෙක්. මේ වාගේ නම් මේක නම් පුදුම පිනක් කිව්වා. මොකද්ද හැවුවා කළපු පින? ඊට පස්සේ කිව්වා හරි ලස්සනයි. අහං manussේසු manuss භූතා පතිබ්බතා නාඤ්ඤමා නාඤ්ඤමනා අවහුසින් කියනවා මම මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් මේ මනුස්ස දුවක් කියලා ඉද්දී මං කරපු ලොකුම පින තමයි පතිවෘතාව රැක්කා කෙවෝ. මගේ තිබ්බ ජීවිතේ එකම විශේෂ ගුණේ තමයි කිව්වා පතිවෘතාව රැක්ක කිව්වා මං. වෙන මිනිසෙක් ගැන හිතුවේ නෑ කිව්වා. පතිවෘතාව රැකපු අය දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ පින්වතුනි අනිත් දෙවිවරු පවා හිස නමනවා. දැන් මෑගේ උපස්ථානෙට දෙවිවරුත් වෙනවා මෑ ස්ත්‍රියක්. දැන් බලන්න ඇහැට ඇහැට කනට ප්‍රිය මනාප දේවල්ම විමානේ හටගත්ත හැටි. ඒ කියන්නේ ස්වාමියෙකුට බිරිඳකගෙන් ලැබෙන ප්‍රිය මනාපම වස්තුව තමයි ඒ ස්වාමියා වික්මවන්න නැති එක. වෙන මිනිහෙක් ගැන ඒ මේන මිනිස්සු පිටිපස්සේ යන්නේ නැති එක. ස්වාමියාගේ ප්‍රියමනාපම වස්තුව දීමේ විපාක විදියට දිව්‍ය ලෝකේ වෙන කිසිම දෙවරුන්ට නැති ප්‍රියමනාප වස්තු උපදිනවා. පතිවෘතාව රැකපු කාන්තාවකට සසරේ උපදිද්දි වෙන කෙනෙකුට බනින්නවත් හිතෙන්නේ නැහැ කියන යාට. එච්චර ආනුභාවය කියන පතිවෘතාව සහ බඹසර. කුමරි බඹසර රකින්නවා. ඒ කියන්නේ විවාහ වෙනකල් කාමසේවනයක් තනියෙන් හෝ බාහිර කෙනෙක් සමග කරන්නේ ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ස්වාමියාව ඉක්මවා හැසිරෙන්නේ ඒ ඒ ඒ බඹසර ඒ පතිවෘතාව කොච්චර බලවත්ද කියනවා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දිවුරු පවා ඈට යටත් වෙනවා. මනුස්ස ලෝකෙ ඉපදෙද්දී ස්වාමියාටවත් කටක් ඇරලා සැරට වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කියන යාට ඒ පින් බලයට. අද ගෙවල් වල මේ තෝතෝ කියලා දෙගොල්ලම මේ රණ්ඩු සරුවල් වෙන එකේ සද්දෙට වචන පිට කර ගැනීමේ විපාක තමයි සංසාරේ බඹසරක් රැකලා නැහැ. ඒ වගේ විපාකම එකිනෙකා යට කරගනිමින් නපුරු වචන කියමින් වාසය කරනවා. මේ බලන්න මේ දෙව්දුව කියනවා මම කරපු එකම පින තමයි කියනවා පතිවෘතාව රැකපු එක. ඊට පස්සේ කියනවා මාතාව පුත්තං අනුරක්කමාන මම මගේ ස්වාමියාව රැක්කේ එකම පුතා රකින අම්ම කෙනෙක් වගේ කියනවා. මේ මාතු බරියා. මම මගේ ස්වාමියා දිහා දැක්කේ මගේ දරුවෙක් වගේ කියලා. කොහොමද? ඊට පස්සේ කියනවා කුද්ධා පහන් නපරුසං අවෝච මනුෂයා කරන වැඩ නිසා මට තරහ ආපු අවස්ථා තියෙනවා කියනවා. කවදාවත් මං කටින් සැරට වචනයක් කියලා නෑ කියනවා. මගේ හිතට තරහ ආවත්. මෙන්න පිං මෙන්න කුසල් ස්වාමියා කරන වැරදිවලට සමහට පුදුම තරහක් එනවා කෙන හිතට කවදාව සැරට වචනයක් කියලනෑ කියනවා. ඊට පස්සෙකි තියෙනවා සච්චේට හිතා මෝසවජ්ජම් පහාය මං ඇත්ත මගේ මනුස්සයට බොරුවක් නම් මං කියලනෑ කියනවා. මං ඇත්තම කතා කලා කියනවා. ඊට පස්සේ දානේ රතා සංගහිත භාවා මම දන් දුන්නා ස්වාමියාට හොඳට කණ්ඩ බොඩ දුන්නා ගෙදරින් අයට හොඳට කණ්ඩ බොන්න දුන්නා හොරෙන් කෑවේ නෑවා. ජීවිතේට මම ස්වාමියාට නොදී හොරෙන් කාලා නෑ කියනවා. ගෙදරේන මිනිසුන්ට මම හොඳට කණ්ඩ බොන්න දුන්න කියනවා. ආංගල නෑ කියනවා. කොහොමද මෙන්න ස්ත්‍රී මෙන්න ගුණවතුන් මෙන්න ගුණවත් කාන්තාවන් මේ මේ ගුණ තියෙන අයනේ දෙව්ලෝ යන්නේ ඊට පස්සේ තියෙනවා අන්නංච පානංච පසන්න චිත්තා මිනිස්සෙකුට කෑම බීම කනබන දෙයක් දුන්නත් පැහැදිලා දෙන්නේ තුටුපුටු ගගා මූණෙල්ලගෙන මන් දීලා නැහැ කියනවා. මිනිස්සයාටත් මූණෙල්ල ආ කනවා හ්ම් බොනවා කියලා එහෙම නැහැ කියනවා. තේ ගෝපයක් දුන්නත් අත් දෙකෙන් දෙන්නේ. මහත්තයා මේක බොන්න කියලා. තේක මේ සුරේට ආ බොනවා. මේ හිඟන්නේකට දෙනවා වගේ එහෙම දීලා නැහැ. මේ විපාක Taman දෙන්නේ. දැන් බලන්න මිනිස්සයාට යටත් වෙලා හිටියේ මේ ජීවිතේ මේ අවුරුදු කිහිදවත්ද මේ මනුස්සයාට යටත් වෙලා හිටියා දෙව්ලොව හිටියට පස්සේ දිව්‍ය ලෝකේ දෙවරුත් ඈට යටත් ඈට යටත් යටත් ඊට පස්සේ කියනවා සක්කච්ඡ දානං විපුලං අදහසි මම කෑමක් බීමක් හැදුවත් හොඳට පිළිවෙලට හදලා දෙන්න කියනවා දියරහට නෙවෙයි කියනවා හොඳට තියෙන එක හොඳට හදලා දුන්නා කියනවා මිනිසුන්ට දුන්නා කියනවා කාටද මොනවා හරි දෙන්න තියෙන්නේ දුන්නා කියනවා අංග ගැනිලි නෑ. හරි ලස්සන ජීවිතයක්. මෙන්න දිව්‍ය ලෝක යන පිං. ඊට පස්සේ තේන මේ තාදිසෝ වන්නෝ තේන මේ ඉද්ධිමිච්චති මේක තමයි මගේ ලස්සන බැබලෙන පැහැයේ පුණ්‍ය විපාකය වෙන දෙවරුන්ට නැති දිව්‍ය 이르දි තියෙනවා මේ දිව්‍යංගනාවට ඊට පස්සේ කියනවා uppajjanti මේ භෝගා යේ කේචි මනසෝපියා මට මොනහරි භවභෝග ලැබෙනවා නම් ප්‍රිය මනාප ප්‍රිය උපදවන දේවල්මයි කියනවා ලැබෙන්නේ. අකමැති කිසි දෙයක් නෑ. ඒකනේ මම අපි කියන්නේ මිනිස්සයාට ප්‍රිය මනාප විදියට කතා කරනකොට ඉවසලා ඉන්නකොට මිනිසයාගේ වැරදි දැන් මේ මෙයා මෙච්චර සලකද්දිමුත් මිනිසයා මෙයාගේ හිත රිද්දලා තියෙනවානේ. මෙයාට ගොඩාක් තරහාපු අවස්ථා තියෙනවා. හැබැයි වචනයක් කියලා නැහැ. කොහොමද විපාකේ ආපු හැටි? වෙන දෙවරුන්ට නැති සැප මෑට ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඒ නිසා තමයි කියනවා මේ ඔක්කොම. අනේ ස්වාමීනි ඕනෝක තමයි කියනවා මං කරව පින. මොගලම් මහරහතන් වහන්සේ මෑට දහම් දෙසුවා. මෑ සෝහන් වුණා දිව්‍ය විමානයේම. මොකද්ද ලොකුම පින? මොකද්ද ලොකුම පින? ස්වාමියාට යටත් වෙලා ඉන්න එක. පතිවෘතාව. අද ඉඳලා පුරුදු කරගන්න ගුණධර්ම පින්වතුනි. දැන් ඒ කෙනේ කියන්නේ කොච්චර මේ දහම් දෙසනවද? මේ ධර්මයේ පුරුදු කරලා පින්වතුනි දෙව්ලොව ගියොත් ඒ ආනුභාව සම්පන්න සත්පුරුෂ දෙවියන්ගෙන් දහම් අසද්දී එහෙම තමන්ට ජීවිත අවබෝධයක් කරා යන්න පුළුවන් මේ උදාහරණ තියෙන්නේ. මේ උදාහරණ තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි දැන් මෙච්චර කරදර කංකටළු මැද්දේ මෙච්චර බණ දහම් ඉගෙනගෙන ආසාවෙන් සංසාර දුකෙන් නිදහස් වෙන්න කැමැත්තක් තියෙන ඔබට ඔබ කරන යහපත් ගුණධර්මත් එක්ක සත්පුරුෂයන්ගේ ඇසුරට වැටුණාට පස්සේ ඔබ අනිවාර්යෙන් ධහමෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ගෞතම බුද්ධ ශාසනය පිහිට නැති වෙලා නෑ පින්වත්නි. ඒ පිහිට ලබා ගන්න පුළුවන්. manuss ලෝකයේ හෝ වේවා, දෙව්ලොව හෝ වේවා. පතිවෘතාව ඒසා විපාකයි. ඊළඟ දිවිමානෙත් ඒ වගේ එකක්. ඒ දිවිමානේ වාවිරෝඩි මාණික්ක වලින් සරසල ලස්සන කැටයන් තියෙනවා. ප්‍රභාස්වරයි. ඒ විමානයට නැඟගත් ඔබ සිතූ සිතූ පරිද්දෙන් එක එක විදිහට 이르දි පාතිහාරයන් දක්වනවා. ඔබ වට කරගෙන සිටින මේ දිව්‍ය අප්සරාවන් නටනවා සින්දු කියනවා සතුටු කරනවා. එච්චර මේ ඈ ඒ අධිපති දිව්‍ය විමානේ. මහානුභාව ඇති පින්වත් දෙව්දුව. ඔබ ඉරිදිමත් කෙනෙක්. මිනිස්සු ලෝකයේ මොකද්ද කරපු පින අනිත් දිවරුන්ට වැඩි ඉරිදිය වැඩියයි. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි අහං මනුස භූතේසු මනුස්සේසු මනුස්ස භූතා උපාසිකා චක්කුමතෝ අහෝසි මම මනුස්ස ලෝකයේ ඉඳින් බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක්. තෙරුවන් සරණ ගිය. දැන් බලන්නකො මේ වචනේ පවා උපාසිකා චක්කුමතව හෝසි මං චක්කුමතයන් වහන්සේගේ ඇස් ඇති ආනන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ උපාසිකාව. අද කියන්නේ මොකද්ද? මං අහවල් පන්සලේ උපාසිකාවක්. එහෙම නෙවෙයිද කියන්නේ අද කාලේ. අහවල් ගමේ උපාසිකාවක්. අහවල් හාමුදුරන්ගේ දායකාවක්. එහෙම නේද කියන්නේ? මෙන්න වෙනස. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. හරි ලස්සනයි. වචනේ පවා දෙනවා පින්වතුනි එක. ඊට පස්සේ තියෙනවා පානාති පාතා විරතා හෝසින්. මම සත්තු මෙරුවේ නෑ. ලෝකේ අදින්නම් පරිවජ්ජයිස්ස මම හොරකම් කළේ නෑ. අමජ්ජ අමජ්ජ අමජ්ජ පානෝච මුසා අභාසින් මම සුරාව ගත්තේ නැහැ, බොරු කිව්වේ නැහැ. සකේන සාමිනාව අහෝසින් තුට්ටා. මම මගේ ස්වාමියාගෙන් විතරයි සතුටු වුණේ. වෙන මිනිහලා ගැන පෙරේතකම් කළේ නැහැ. අන්නංච පානංච පසන්න චිත්තා. පැහැදුණු හිතින් තමයි මිනිසෙකුට කෑමක් බීමක් දුන්නත් දුන්නේ. සක්කච්ඡන් දහනං විපුලං අදාසි දෙන දේ පිළිවෙලට දුන්නා. තේන මේ තාදි සෝවන්නෝ තේන මේ ඉද මිච්ඡති uppajjanti මේ භෝගා යේ කෝච මනසෝපියා. දැන් මේ බලන්නකෝ ඊරිදිය සැපය. මට කැමැති දේ උපදිනවා කොහොම මේ දිව්‍ය විමානේ. මෑ මොකද්ද කරලා තියෙන්නේ? පන්සිල් රැකලා. පන්සිල් පද පහ රැකලා. ඒ වගේම තෙරුවන් සරණ තිබ්බා. තෙරුවන් සරණ තියෙනවා කියලා හොඳටම පැහැදිලි. ඇය කියන්නේ ස්වාමිනී මම බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක්. හාවල් පන්සලේ දායකාවක්වත් අහවල් හාමුදුරන්ගේ දායකකවක් ඒ කතා නෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. කොච්චර ලස්සන දේ වචනේ. ඉතින් බලන්න ඒ පිනේ විපාක කියනවා මං හැම දිසාවම බබලවනවා කියනවා. අනිත් දිවුරු මාගේ යටතේ ඉන්නේ කියනවා. මේත් දෙවෙනි පතිවෘතාව රැකූ දෙවංගනගේ විමානයයි. මොගලම් මහරහතන් වහන්සේ දහම් දෙසුවා ඈ දහමේ පිහිට සලසා ගත්තා. අදටත් දිව්‍ය සැප විඳමින් ඉන්නවා. අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි මේ දිව්‍ය මහණේ ආයුෂ. ඉතින් සමහරලාට මේ ආයුෂ විරලා ආයෙත් දෙවඟටක් වෙනවා. පුදුම මේ බුද්ධ ශාසනය කරන පිං සුළුපටු දේවල් නෙවෙයි. බුද්ධ ශාසනයේ සංඝයාට එක දන් හැන්දා පූජා කළා රැස් කරගන්න පිං බුදුරජාණන් වහන්සේ නැති කාලයක අසංකේයයක් ජීවිතේ හිටියත් ඒ කියන්නේ කල්ප අසංඛේයයක් හිටියත් බුදවරු නැති කාලයක බුද්ධ ශාසනයේ දන් හැන්දා පූජා කරන පින අර කල්ප අසංඛේයයටම රැස් වෙන්නේ ඒකයි පින්වතුනි නැතනම් අපි මේ පෙරේත කමර කියනවා නෙවෙයි දන් දෙන්න දන් දෙන්න කුසල් කරන්න පින් කරන්න කියලා. මේ මේ බුද්ධ ශාසනය කරන පින් සුළුපට දේවල් නෙවෙයි. අනිතක මිනිස්සෙගේ හිතක් පැහැදිලා සන්තෝෂෙන් දන් දෙන්න ලැබෙන කොච්චර කලාතුරකින්ද පින්වතුනි කොච්චර මිනිස්සු දෙනා ඉන්නවද දීලා තුටුපුටු ගාන දීලා හිතේ කිසිම සතුටක් නැති පින කියන එක හිතට දැනෙන්නේ නැති කොච්චර අය ඉන්නවද ඇයි ඒ පිනක් කරලා ඒක හිතට දැනෙන්න ඒක මානසිකාර කරගන්න බෑ මොකක් හරි මරාලයක් කඩාපත් වෙනවා තමන් උදව් කරපු තැනින්ම තමන්ගේ හිත රිද්දනවා ඒතකොට මේ මිනිස්සු ශක්තිමත් නැහැ අර කරපු පින ගැන හිතලා සතුටු වෙන්න. ওই විදිහට ගොඩාක් මිනිසුන්ට පුණ්‍ය සංස්කාර අහිමි වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ බලන්න මේ පින්වල විපාක පින්වතුනි තව තියෙනවා දිව්‍ය විමානයක්. ඒ දිව්‍ය විමානෙත් ගොඩාක් සන්තෝෂෙන් ඉන්න දිව්‍යාංගනාව. හැබැයි මේ ඔක්කොම දිව්‍යාංගනාව ඉතින්. තවම හම්බුන්නේ නැහැ පිරිමි දෙවි කෙනෙක්. ඔක්කොම දිව්‍ය අප්සරාවෝ. එතකොට දැන් පේනවා දිව්‍ය ලෝකේ සමහර වෙලාවට පිං වැඩි දිව්‍යාංගනාව ඈලා තමයි තින් මේ විමානයේ අධිපති. ඊට පස්සේ මෑ කරපු වෙන තමයි මේ මේ දිව්‍යාංගනාව මේ මනුස්ස ලෝකෙ ඉද්දින් ස්වාමීන් වහන්සේනම පින්නපාතේ වැළලා මොනවත් දෙන්න තිබිලා නැහැ. ඈ කරලා තියෙන්නේ මේ gedara කැවුමක් තිබිලා ඒ කැවුම පූජා කළා. ඒ පින්ඩ පාතෙට උදේට තිබ්බ කෑම ඇයට කැවුමක් විතරයි ඒක පූජා කරලා. ඒ පින්බලෙන් දෙව්ලොව. ඉතින් මුගලම් මහරහතන් වහන්සේට කියා හිටනවා ස්වාමීනි මං කරපු පින මෙච්චරයි. මම මට පුදුමයි කියනවා ස්වාමීනි නිදුකානන් වහන්සේ එක කැවුම පූජා කළා මට මෙච්චර හැබ සම්පතක් කොහොමද ලැබුණේ කියලා. ඒ කාන්තේ මේ බුද්ධ ශාසනය පින් කරන එක නම් ශ්‍රේෂ්ඨයි කියනවා. ඉතින් මොගලම් මහරහතන් වහන්සේ ඇයට දහම් දේශනා කරනවා. ඇයි ධර්මී පිහිට පිළිසරණ ලබා ගන්නවා. ඊළඟට දෙවෙනි ඊළඟට තියෙන 14 වෙනි විමාන වස්තුවත් ඒකෙත් ඒ දිව්‍යංගනාව කරලා තියෙන අප්‍රමාණ සැප විඳිනවා. ඒක කරලා තියෙන පින තමයි ඒ අතීතයේ ජීවිතේදී මම මනුස්ස ලෝකේ මනුස්ස දුවක් වෙලා මා මණ්ඩිකේ ගෙදර ලේලියක් හැටියටයි හිටියේ. ඉතින් මට ස්වාමීන් වහන්සේ නමක් දැක ගන්න ලැබුණා. උන්වහන්සේ කැළඹිලා නැහැ අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරයි. මං උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. මෙයා පූජා කළා තියෙන්නේ කැවුමක් නෙමෙයි මෙයා පූජා කළා තියෙන්නේ මේ පිට්ටු. කුම්මාස පින්ඩන් දත්වා මෝදහමි නන්දනේ වනේ. මං පිට්ටු ඩිංගිත්තක් මට උදේට දාණයට තිබ්බේ මං ඒක පූජා කළා. ඒ පින්බලෙන් මං දැන් සැනසෙලා ඉන්නේ කියනවා. තේන මේ තාදිසෝ වන්නෝ තේන මේ ඉදමිච්ඡති මං මේ ඒ වරණි මේ 이르දියෙන් සැප විඳින්නේ මට කැමැති කැමැති භවභෝග මේ දිව්‍ය විමානේ උපදින්නේ එක ස්වාමීන් වහන්සේ නමකට උදේට මට තිබ්බ කෑම මේ පිට්ටුවක් පූජා කළා. ඒකේ පින්බලෙදි කියනවා. ඉතින් ස්වාමීනි ඕකයි මම මනුස්ස ලෝකේ කරගත්ත පින කියලා ඒ දෙව්දුව කියනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඇයට දහම් දේශනවා. ඇයි ධර්මයේ පීඨ පිළිසරණ සලසා ගන්නවා. පුංචි දෙයක් වුණත් පින්වතුනි හිත පැහැදීමෙන් දුන්නොත් එහෙම විපාකයේ දෙස බලන්න. සමහර වෙලාවට ඈට මේක මෙච්චර හිතෙන්ට දැනෙන්න ඇත්තේ එකක් තමයි අර ස්වාමීන් වහන්සේගේ සංවරකම. සමහර ස්වාමීන් වහන්සේලා දැක්කම එකපාරම මතක හිතෙනවනේ. ඒ ස්වාමීන් වහන්සේගේ සංවරකම. ඊළඟ එක තමයි සමහරලාට මෑ එදා උදේ බඩගින්න ඉන්න ඇත්තේ. ඒතකොට තමන් බඩගින්නේ ඉඳලා දෙන දාන ජීවිතේ මතකයි. ඔබත් කවදා හරි දවසක ඔබට බඩගින්න ඉඳලා යම්කිසි කෙනෙකුට යමක් දෙන්න ලැබුණොත් එහෙම ඒ කියන්නේ ඒක දුන්නොත් බඩගිනින් ඉඳ සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථා මගහැර ගන්න එපා. ඒවා අහඹු අවස්ථා. ඒවා ආයෙන්නේ නැහැ ජීවිතේට. බඩගින්නේ ඉඳලා දන් දෙන එක. ඒතකොට අපිට දාන 1000ක් අතරේ අර බඩගින්නේ ඉඳලා කරපු පිනම මතක හිටිනවා. පින කියන්නේ පුදුම සාගත දෙයක්. සමහරවිට අපි කරන්නේ චූටි දෙයක්. විපාකේ මහා විශාලයි. අපි අපි මේ සරුසාර කුඹුරේ බුද්ධ ශාසනය නැමැති කෙතේ අපි මේ නුග ඇටයක් වගේ චූටි දෙයක් පැල කරන්නේ. නමුත් ඒ නුග පැලේ පැලවිලා විශාල රූට්ස් වනස්පති වෘක්ෂයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි විපාකේ හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා ওই විදිහට තමයි අද අපිට මේ කාලය ඇතුළත කතා කරගන්න තියෙන දෙවිවරුන්ගේ දිව්‍ය ස්වභාව මේවා තේරුම් ගන්න. මේවා පොතෙන් බල්ලා විමානවත්තුව පොත ඉල්ල ගෙන්න ගන්න මහමෙවුනාවේ තියෙනවා පරිවර්තන පොත් ඊට පස්සේ ওই විදිහට ගෙන්නගෙන ඒ විමානවත්වයේ එක එක බල්ලා මෙන්න කරපු පින් ටික දිව්‍ය ලෝකේ යෑම පිණිස කරපු පින් ටික බලන්න. ඒ වගේ විපාක බලන්න. එතකොට ඒව බලබලා තමන්ගේ ජීවිතේ පින් කුසල් පුරුදු කරන්න. සමහර අය ඉන්නවා පින් කරන්න දන්නේ නැහැ. මොකද්ද මං කරන්නේ පින කියලා අහනවා. හාමුදුරනේ මොකක්ද දැන් අපි කරන්න ඕන පින්කම් කියලා අහනවා. මේ තියෙන්නේ පින්කම්. ඒ නිසා මිනිස්සෙක් විදියට කරන්න පුළුවන් පින්කම් ලැයිස්තු ගත කරන්න. හැම පිනක්ම කරගන්න. අපේ ජීවිතේ ටික කාලයේ තියෙන්නේ. මේ මේ කරදර දැන් පේනව නේද ව්‍යසන මනුස්ස ජීවිතවලට වෙච්ච හානි. මිනිස්සුන්ගේ ඇති වෙන බය තැති ගැනීම පේනවද? දැන් බලන්න මොහොතකට හරි මේ පින් ගැන අහනකොට අපේ හිත සතුට වෙනවනේ නේ. අපි දැන් කොරෝනා ගැන විස්තර අහලා අපේ හිතේ ලොකු සංවේග බය තැති ගැනීම එනවා මේ විස්තර අහනකොට. දැන් බලන්න මේ පින් ගැන අහනකොට අපේ හිතේම සංසිඳිලා යනවා. අපි කරපු පින් මතක් වෙන්න ගන්නවා. තව පින් කරන්න ඕන කියලා හිතෙනවා. මේ තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. එනිසා ඔබ සියලු දෙනාගේ ජීවිතේ පිනෙන් පිරේවා කියලා අපි ඒක හිතෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වයෙන් දරන්නේ මාතර පදිංචි පින්වත් කේස් තිලිනී සෙව්වන්දී මහත්මිය විසින්. ඉතින් ඇගේ විශේෂ ප්‍රාර්ථනාවක් තමයි ලක්දෙරණට ලෝකයට ව්‍යසනයක් වූ මේ කොරෝනා වසංගතයේ මිහි මඩලෙන් තුරන් වේවා සියලු මනුස්ස වර්ගයාට යහපත නිදුක් නිරෝගී සුව සැලසේවා කියන අදහස ඉතින් අපි රැස් කරගත්ත සියලුම පින් බලෙන් මේ කොරෝනා වසංගතයේ දුරින්ම දුර වෙලා මනුස්ස වර්ගයාට යහපත සැනසෙල්ල රැකවරණයම සැලසේවා කියන අදහස අපි සිහි කරනවා. ඉතින් මනුස්ස වර්ගයාට මේ ලෝකේට අපේ ලක් දෙරණට සියලු ආරක්ෂාව සැනසෙල්ල සැලසේවා කියලා අපි පින් පමුණුවන ආශිර්වාද කරනවා. ඒ වගේම අපි පින් අනුමෝදන් කරනවා පින් කැමති සියලු දෙවිවරුන්ට දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ශිෂ්‍යරු වඩා වර්ධනය වේත්වා මේ පින්වතුනුත් ඒ වගේම අපගේ මවුරට ලක් දෙරණත් ලෝකයත් ආරක්ෂා කරත්වා දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා කියලා දෙවියන්ට පින් පමුණුවනවා. ඒ වගේම පින් පමුණුවනවා මිය පරලෝකීය බුද්ධිකා අලහකෝන් මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ බුද්ධික ඒ බුද්ධික අලහකෝ මෑණියන් ඇතුළු ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ රැස් කරගන්න ඉදුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපිට ගෞතම බුද්ධ ශාසනය මෙච්චර සැනසෙල්ලක් පිහිටක් පිළිසරණක් අපිට මෙච්චර සතුටෙන් පින් කරගන්න ලැබුණේ ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ ඇසුර නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා කියලා අපි පින් පමුණනවා. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් ගෞතම සසුනේ ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම පින්වත් KS තිලිනී සෙව්වන්දි මහත්මියට මේ පින් අනුමෝදන් වේවා එතුමීට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට අද මේ ධර්ම දානයේ පින ඒකාන්තයෙන් හේතු උපකාර වේවා එතුමියට බුද්ධ ශාසනය පිහිට ලැබේවා කියලා අපි පින් පමුණවනවා. සද්ධා රූපවානේ ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දේශනා සඳහා දායකත්වයේ ධර්මයෙන් පින් රැස් කරගන්න සියලු දෙනාට ඒ වාගේ මාධ්‍ය පවත්වාගෙන යන්න උපකාර කරන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපි හැදුව ඇඩු දෙමව්පියන්ට අකුරු කරු ගුරුවරුන්ට සියලු දෙනාට පින් සිදු වේවා අපි කාටත් ගෞතම බුද්ධ ශාස්ත්‍රීය ජීවිතයේ පිනෙන් කුසලෙන් පුරව ගන්නටත් බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්නටත් වාසනාව සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලේ සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.